ඔන්න උඩ දැන්. <laughs> වාදනාව කියලා දේ වෙලා තිබුණොත් එයා දිවිවා කියන්න ඕනේ. මේ ගිරාවේ ලොවට ඇසේවා. ඒවා ජීවන නිහිර බවට පත් කරගත් අය. මට කියතිනවා නිකන් මතක් වුණේ. යාර මගේ රට මුලින්ම මොන ගැහිදවස. අපිට හිතෙනවා අපිට දැනෙනවා අපේ සිනමාව කොයිතරම් මිහිරිද රසවත් කියලා. සෙනසුරාදා රාත්‍රී 9:30ට බක්මීවිල්ලු. ආනතුවන් www.rangirasrilanka.lk දේශී රන් හදේ මුළු ලෝකෙටම අතීතයේ බොහෝ දේවල් අපට මතක තියෙන්නේ හදවතට මිහිරක් දැනුනම. බලන්න හිතලා මතකද ඔබට ඒ රසය? ඔබ හරි. ඒ ග්‍රැමෆෝන් යුගයේ ගීතයක්. අමරණීය මතක සුවඳ. අමරණීය මතක සුවඳ. යුග යුග අප ගීත ශාස්ත්‍රයේ පෝෂණය කරපු අමරණීය මතක සුවද ඇසුරෙහි එදා අපේ ගුවන් විදුලිය තුල ග්‍රැමෆෝන් ගීත සාහිත්‍යයෙන් පෝෂණය ලැබූ රසවත් ගීත රස විඳින විනාඩි කිහිපය බවට ඔබ බොහොම ආදරය කරන අමරණීය මතක සුවඳ අදත් අපි මේ විදිහට ආරම්භ කරන වෙලාවේ බොහොම සතුටින් ආරාධනා කරනවා අපෙත් එක්ක වඳින්න කියන ආරාධනාව ලංකාවේ සිවුදසින් අපේ ආදරණීය මිතුරන්ට වගේම අන්තර්ජාලය ඔස්සේ අපි වරස්සක දෙන හැම දිනාටම අපි හැම සතියකම උත්සාහ කරන ඔබට මේ මුල්ම ගීත ඇසුරෙහි ඒ රසය ඔබට වඩා සමීපව රස වින්දනය කරන්න අවකාශයක් හදලා දෙන්න. සමහර වෙලාවක ඔබ කාලෙකින් රස විඳින ඔබ ජීවිතයේ පළමු වතාවට රස විඳින ගීත වෙන්න පිළිවන් අමරණීය මතක සුවඳ හරහා රස විඳින්න. ඒ ආදරණීය බවයි ඔබට අදත් අපි මේ විදිහට සමීප කරන්නේ අමරණීය මතක සුවඳ ග්‍රැමෆෝන් ගීතාවලියෙන්. ආදනේ මහා මේ තරහා ඒ කියා කියලා දෙනු නාමෝ බීත ආසනෙ දෝ මා වෙති අඳවා යනු කියලා දෙනු किया किया नाज අපි අද දවසේ වැඩසටහන ආරම්භ කරපු ගීතය පිළිබඳවත් මතක් කරලා අපි දෙවැනි ගීතයට යමු. අද අපි ආරම්භ කළේ සුජාතා අත්නායක මහත්මිය ගායනා කරපු ගීතයක්. වැඩි නෑසන ගීතයක් ඇතොසෙම මේ අද අමරණීය මතක සුන්දර අපි ප්‍රථම ගීති වශයෙන් ගෙනෙන්නට ලැබීම සතුටක්. කරුණාත් අධ්‍යක්ෂකව රචනා කරපු පීලි සෝම්පාල සංගීතවත් කළ HMV ග්‍රැමෆෝන් තැටිගම් ප්‍රාගත ගීතකින් තමයි අද වැඩසටහන අනුරාධ අපි ආරම්භ කළේ. දෙවැනි ගීතය සිසිර ඉන්ද්‍රාණි යුවල ගායනා කරපු ඉතාම ජනප්‍රිය මේ ගීතයත් එක්ක කියනවනම් මේ ගීතයත් බැඳී ඉන්නවා තිසිරසා ඉන්ද්‍රාණි. තිසිර ඉන්ද්‍රාණි කිව්වොත් මේ ගීතේ. මේ ගීතය ඇහුනොත් තිසිරසා ඉන්ද්‍රාණි. එසොසෙම මේ රාත්‍රියක මේ උරු ගැදෙන එහෙම නැත්නම් මේ තමන්ගේ ආදරවන්තයෙ නැති වෙලා ඒ ශෝකය තමයි මේ ගීතවලට මතක් වෙන්නේ මේ පෙම්වතාගේ මුවින් නිකුත් වෙන අනේවනි වදන් මාලා ගය ගීතයන් දමේ දිල්ලි පැන විදලා සෙල්ලම් කලේ ඒ සමගින් නිදා ඒ මාතමා අද නැතුවා වගේ මේ ගමේ මට තැළුවා දැක මට මතකයි හැඬුවා මාසනීපෙන් සිටියම දවසේ ඇඳ ළඟ මුළු රැ හිටිය අපි දෙදෙනයි එකට පාසල් ගියේ ගස්වනේ ගන් පාඩම් කලේ ඒ සමගින් නිදා හිතේ මාතමා අද නැතුවා වගේ මේ ගමේ පාතමා පුදුමයි අලිමි අමුමි මලපි ගයුබි සයංගමි සිසිර සේනාරත්න සමකින් ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය ගායනා කරපු ඒ රසවර ගීතය අද අමරණීය මතක සුවඳ අතරේ ඔබ රස විඳින ගමන්ම අපි තවත් බොහොම වටිනා ගීතයක් ග්‍රැම්ෆෝන් ගීත සාහිත්‍යයේ HMB ලේබල් යටතේ නිකුත්ුරු තැටියකින් තෝරාගෙන තියෙන අතලක් මාත්. කාන්ති වත්පැල්ල සුන්දර ගීත රාශියක් එතුමා අපිට දායාද කළා. මේ ගායකයා. ඔව්. එතකොටම විශේෂයෙන් බොදු ගීත වලට ඔහුගේ නම්‍රතාවය හුඟක් වැඩි වුණා. ප්‍රවීණ ගායිකා විවිඳ සිල්වා සමගත් ඇය ඔහු ගීත ගායනා කළා. තවත් ගායිකාවන් කීප දෙනෙක් සමග විශේෂයෙන් චන්ද්‍රා කබ්‍රා මම සඳහන් කරනවා නම් වෙලා යනවා අපි ඒ ගායිකාව ගැන කියන්න ගියොත් නමුත් කාන්ති වක්වෙල්ල ගේ ඊටාමම ජනප්‍රිය ගීතයක් මේ රාතේටම සුදුසුයි. හඳ පායල එන මොහොතක චන්ද්‍රයාව පායන අවස්ථාවේ තමන්ගේ චන්ද්‍රා මතක් වෙන අවස්ථාවක් තමයි මේ කාන්ති වක්වෙල්ල. Thank you. නිමා නැතන සුම් ඔබ අතර දමා සෝබන චන්ද්‍රා නැගෙනවා චන්ද්‍රා කන්ද මත පාවී ස්වභාව සඳුගේ අයි අදුවී කුමුදු විලේ මා හෘදේ තුලේ සඳ නැති දාවේහි මල් නොදිලේ ආදර කුපොම අප මේ ලෙස වින්වගියේ සෝබන චන්ද්‍රා නැගෙනවා චන්ද්‍රා වූ බසිහි වෙනවා දිලිසේ ඔබ රුව සඳ මණ්ඩලේ සෝගිනි දැල්මා හද විලේ වරකන් එසේ සුටු සයුරේ ගිලි ඔබ නැති මා අද අඳුරේ ගිලි පෙරලෙස මා කඳ පෙල්මෙනවා සෝබන චන්ද්‍රා නැගෙනවා චන්ද්‍රා ඔබ සිහි වෙනවා සවන් නිවන නිවන් පවන පවන් හමන ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා මේ මතක සුවඳ ග්‍රැමෆෝන් ගීතාවලිය සමග ඔබ අපරඳන වෙලාවේ 0662283600 0662283601 අපේ දුරකථන අංකත් වෙන් කරවා තිබෙනවා ඔබට මේ වෙලාවේ වැඩසටහනට කතා කරන්න. තිලක් මට අපේ මීළඟ ගීතේ රුක්මනී දේවී මහත්මිය සමගින් නල්හාෂ් මොහිදින් බෙක් ගායනා කරන ගීතයක්. අදසම වන්දද දශක 3කට ඉහත නිර්මාණය අපේ මේ ග්‍රැමෆෝන් සහ ගුවන්විදුලි ගීත ඉතිහාසයට එක් වුණ සුන්දර ගීතයක්. හැබැයි මේක චිත්‍රපටයකට ලැබුණේ අනුරාධ බීඩබ්ලිව් ජයමාන මහත්මයා නිෂ්පාදනය කරපු උමතු විශ්වාසී චිත්‍රපටය තමයි මේ ගීතය ඇතුළත් වුණේ. කොලම්බියා කියන ග්‍රැමෆෝන් තැටියට තමයි මේ ගීතය ඇතුළත් වුණේ. මොහිදින් බෙක් සමග රුක්මනී දේවී ගීත රචනා කළේ ඔබට සෙනීරත්න සංගීතෝත්සවයේ එස්.එස්. වේදා මේ මොහිදින් බෙක් සමග රුක්මනී දේවී ගීතය මේ ග්‍රැම්ෆෝන් ගීත සාහිත්‍යයේ මුල් යුගයේ නියෝජනය කරපු කොලොම්බියා තැටියකින් උපුටාගත්තු ගීතයක් ඔබට අහන්න අපි අවස්ථාව හදලා දෙන්නේ. එන්නේ පෙරේරා කියන පද රචකයා ඒමියු රාජ්‍ය රචනා කරපු ගීතයක් කොලොම්බියා ග්‍රැම්ෆෝන් තැටියේ 50 දශකයේ. මේ සංගීතවත් කළේ පීලි සෝමපාල. විසාකා සිටුදේවිය ගැන තමයි මේ ඉතිහාස කතා ප්‍රවෘත්ති අනුව ඇසුරින් තමයි මේ ගීතය රචනා කළේ මේ AMU රාජ් මොහබල රූප සියාවි සිය කරු දෙහරි ලාපී සිය පිරිවරහා ලැබුමල කෙටි කාලේ සෝහාමාගේ ලැබුමල කෙටි කාලේ සෝහාමාගේ शोभन रूप कियामी प्रिय कर दे हमें नाची इनकी देवी विहापा संबुद गर्मी तरी වෙදනව සුතු දෝනි පසුගිනි පිළියේ සුබගර බඳවිය සමිගර සිතුවා යෙදුන අවවාද පුරහර නදා යෙදුන අවවාද පුරහර නදා ඔබලුම් ප්‍රතියාවි සිය පරදේහ විනාති කුති දිවි විතාකා බුදුදන්නේ පැදී ධර්මයාතනාසේ විහෙරත පිණිනි සැසිත පිදුරෙන් නේන පලනනා සැසිත පිදුරෙන් නේන පලනනා නිවන තමාගේ සැබනේ දිනා නිවන තමාගේ සැබනේ දිනා දැන් මේ මුල් යුගයේ ගීතවල තියෙන වෙනස් රසය මම හිතන්නේ අපේ මිතුරන්ට රසවිඳින්න අවකාශය ලැබෙන්නේ අමරණීය මතක සුවඳින් ග්‍රැම්ෆෝන් ගීත සාහිත්‍ය විශේෂයෙන්ම HMV ලේබලේ යටතේ නිකුත්ුණු තැටිවලත් එහෙම නැත්නම් කොලොම්බියා තැටිවල නිකුත්ුණු ගීතත් වැඩි ප්‍රමාණයක් අපි අමරණීය මතක සුවඳ ඔස්සේ ඔබට රසවේදිත අවකාශය හදලා දීලා තියෙනවා. ඒ ගීත ඉදිරිපත් කරපු හැම අවස්ථාවකදීම ඔවුන් බොහොම සතුටටපත් වුණා විශේෂයෙන්ම අපේ මිතුරන් අපේ වැඩසටහන අහන. මොකද මේ ගීත ඔවුන්ට කොහෙන්වත් රසවේදින්න අවකාශයක් නොමැති නිසා. මම හිතන්නේ මේ වගේ වටිනා ගීතයකට තමයි අපි ඊළඟට යන්නේ තිලක් මහත්මයා අපේ වැඩසටහනෙ. ලතා වල්පොල පියලි සෝමපාලගේ සංගීතය අනුරාධ කොලොම්බියා ග්‍රැමෆෝන් තැටියක්. කරුණාරත්න අබේසේකර රචනා කළේ. ඉතාමත්ම ජනප්‍රිය වුණා 1952 වර්ෂයේ මේ ගීතේ මේ තැටිය සඳහන් වෙලා තිනවා. කලාසූරි ලතා වල්පොළ. Thank you. ಕಾಯ ಮುಹಾಪಿ ಪ್ರೇಮ ಲೋರೆಗಿ ಲಿಪಿ ಎನ್ನ ಮನ ගුවන් අරණේ රංගිරි ශ්‍රී ලංකා 0662283600 අපේ දුරකථන අංකත් වෙන් කරවා තිබෙනවා. අමරණීය මතක සුවඳට ඔබට කතා කරන්න පිළිවන්. තවත් ගීත කිහිපයක් තියෙනවා අද දවසේ ඔබට අපේ වැඩසටහනෙන් රසවිඳින්න. ඒ අතරතුරේදී ඔබට යම් කිසි ආකාරයක ගීතයක් මතක් වුණොත් ඒවක් ඔබ රසවිඳ කැම්පෝන් ගීත සාහිත්‍ය අපේ මේ දුරකථන අංකවලට මතක් කරන්න පිළිවන් ක්‍රම ලැබෙනවා. එහෙම නැත්නම් ලිපියකින් උනත් ඔබට ඔබේ අදහස් යෝජනා ඔබ කැමති ගීත තියෙනවා නම් අපිට ඊළඟ වන්නත් පිළිවන්. අපි යන්නේ මේ හරුන් ලංකා ගායනා කරපු ගීතයක් අහන්න තිලක් මාතෙන්. ඔව් අනුරාධ මට මෙතෙන්ට ගේන්න ඕනේ වන්දරාද පොඩ්ඩක් මේ ගීත හුඟක් දුරට මේ මේ ගීත මුල් යුගයේ ඇසුණ ඉතාමත් රසවත් ගීත. නමුත් පසු කාලේ ගානට මේ ගීත ඇහෙන්නේ නැති යුගයක් වුණා. ඒතකොට අර අපිට නිකන් හිතට දුකක් ඇති වුණා. මොකද මේ ගීත ප්‍රිය කරපු නිසා. නමුත් අපි ගීත තැටි අනුරාධා මේ එකතු කළා. ඒ සංරක්ෂණය කළා. ඒ සංරක්ෂණය කළා අපි රස විඳා. අපි රස විඳිනකොට අතොසෙම මේ ගුවන්විදුලි නාලිකා රාශියක් බිහි වුණා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හරහා ගුවන්විදුලි සංස්ථාවෙන් තැටි තියෙනවනේ වාදනය වෙන්නේ. නමුත් සමහර තැන් වලට මේ ගීත ඇති නොලැබුණ අවස්ථාවල් තිබුණා. ඒ නිසා ඒ අපි සංරක්ෂණය කරපු මෙවලම් ගීත තැටි අපේ මෙවැනි පැරණි අමරණීය ගීතම වැඩසටහන වලට උපයෝගී වුණා. ඒක අපේ රසවතුන් රසයෙන් රසයටපත් වුණ අවස්ථාවක් වුණා. අපිට ස්තුති කළේ අන්න ඒ නිසයි. එහෙමනම් මේ කොලම්බියා ග්‍රැමෆෝන් පැති ගීතය තමයි අපි දැන් උපුරගත්තේ. මේ සාමයේ සම්බන්ධ තමයි. එතකොට අපිට සාමයේ නිතරම අවශ්‍යයි. සාමයේ මල් පීදිලා දැන්. එහෙමනම් අරුණ ලන්ද්‍රා ආටිගල සරච්චන්දගේ පද රචනයේ පීලි සෝම්පාලගේ සංගීතයට මේ हर ओम यंत्र අමාමේ ජීතේ සාමදානී රාගී මගේ මෑ නිලංකා සීමති සාමයේ මනීති දති සදා දිවිසෙත් සදා දීතියම් බබලේ සදා දීතියම් බබලේ සදා මාගෙන් කාමයේ නොවසා මදානේ රාජී කාමයේ මනී ආලේ නද මම ජාති ආලේ නද මම වේද ඉරිසා බින්ද එලා වේද ඉරිසා බින්ද එලා නසංගෝ කේසානදි දනිමේ විරාපාදී කයේ ආමයේ මන් කිදති चल जा गे प्रेम का चल जा गे वीर गोदी सदा मनरम नमाता गोदिने कामये मंदिर सदम अमा में दीपले कामये मंदिर තවත් ගීත තුනක් අපිට රස විඳින්න පිළිවන් අපිට තියෙන කාල වේලාවත් එක්ක අදාමරණීය මතක සුවඳ අතරේ තිලක් මහත්තයා ඊළඟට අපි යන්නේ කලාශූරි ලතා වල්පොල මහත්මිය ජේ මිල්ටන් පෙරේරා සමගින් ධර්මදාස වල්පොල ඇතුළු මේ තිදෙනා ගායනා කරපු ගීතයක් රස විඳින්න. ඔව් විශේෂ උත්සව කොණ්ඩාල් වල වැටෙනවනේ. ප්‍රසිද්ධම ගායක තිදෙනෙක් කලාතුරකින් මිල්ටන් ධර්මදාස වල්පොල ලතා කරුණාත් අධිශේරත මේ ගීත රචනා කළේ අනුරාධ ටී.ආර්. පාපා සමග රොක්සාමි. බලන්න එතනත් සංයෝගයක්. මේ දෙදෙනාම සංගීතවත් කළ එච්.එම්. වික්‍රමපුන්ත ටිකට. චිත්‍රපටියේ සුජාගේ රහස. Thank you. පස්සේ අපේ චල් ජෝතිපාල සමගින් මල්ලිකා කහවිත කහවිත ගායනා කරපු ගීතය. එදා මල්ලිකාද සිල්වා. net ඇටියේ තියෙන මල්ලිකාද සිල්වා. අද මල්ලිකා කහවිත එතුමිය තමයි ගායනා කරේ. අපේ ප්‍රවීණ ගායිකාවක්. අපි අර සුබ පතනවා. කරුණත් අභිෂේක තමන්රාද මේ ගීතය රචනා කළේ. ඒව ලතීෆ් සංගීතවත් කළා. මේ එච්.ආර්. ජෝතිපාල සමග මල්ලිකා කහවිත. Thank you. සීතාරයි පසුත සපත මෝරයි මගේ දෙවිලිය හිමනවා ගම කුදුදනවා මරි ගම කුදුදනවා ගෝයම් සීතාරයි පසුත සපත මෝරයි මගේ දෙවිලිය හිමනවා ගම කුදුදනවා මරි ගම කුදුදනවා රූපිකාලුවේ ඔබේ සිරතල නැවුනේ සිරතල නැවුනේ සතත සතත සුවඳයි සතුට සපත මෝරයි මගේ ගුරුමුව හිමනවා ගම පුදුදනවා උනරි ගම පුදුදනවා ಮಾಗೆ ತಲ್ಪತೆ ಪವನೋ ಬೈಸುರಲಿಯೇ ಬೈಸುರಲಿಯೇ सागरे मगे बल कुमलिए बल कुमलिए අපට පිළිතිරලා ගෝයන් සොසේ සාලයි අපට සපත මෝරයි ගොවියවලක් නෙලනවා පිළිතිරලා මමත පිළිතිරලා තිලක් මාත අද අපේ වැඩසටහන නිමා කරන්න තෝරාගෙන තියෙන ග්‍රැමෆෝන් යුගයේ මුල් යුග නියෝජනය කරපු ගායිකාවක් ගායනා කරපු ගීතයකින් 40 දශකයේ ග්‍රේටා ජෙනට් ඒ යුගයේ රසවත් කරපු ග්‍රැමෆෝන් ගායිකාව. යුඩි පෙරලා තමයි රචනා කළේ ප්‍රොෆෙසර් මොහමඩ් ගෞස් සංගීතවත් කළා. කොලම්බියා කියන ෆොන්ට් එකක්. ධර්මදීපේ හරි උතුම්. මේ ධර්මදීපේ රම්‍ය භූමියක්. එහෙමනම් අපේ වැඩසටහන අවසන් වෙන්නේ ධර්ම දීපේ රම්‍ය වේ. මිත්‍රෝනි ඔබට පිළිවන් අපේ වැඩසටහන පිළිබඳව ඔබ හිතන ඕනම දෙයක් ඔබට ලියලවන්න. ඒ වගේම ගීත අහන්න ඔබ බලාපොරොත්තුවක් තියෙනවා නම් මෙන්න මේ ගීත අමරණීය මතක සුවඳ වලින් ප්‍රචාරය කළොත් හොඳයි කියලා ඒවා පිළිබඳවත් ඒ වගේම ඔබේ අදහස් යෝජනා පිළිබඳවත් අපිට ලියලවන්න පිළිවන් අපේ ලිපිනේ තමයි නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. එනම් අපි අදට සමගින් යනවා ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු ඇතුව මම සෝති අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා කලාභූෂණ සම්මානලාභී මේ මියුරු ගීත අපිට සම්පාදනය කරපු මේකමේ තිලක්ෂණ සේනවැලිකල මහත්මයාට නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි